අවසරයි ස්වාමීන් වහන්සේ තවත් මේ මට ආපු ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉතිසෙල්ලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගැන ඇත්තටම ඉස්කෝලේදීත් ඈත අතීතයේ තිගෙනගෙන සිවුනට ඔබ වහන්සේගේ දේශනාවකදී තමයි මට මේ මොඩල් එක හරියටම තේරුම් ගන්න පුළුවන් වුණේ. මට දැනගන්න ඕනේ ඒ ඒ මම හිතන් ඉන්න දේ හරිද කියලා. අපි උදාහරණයක් හැටියට හිතමු කවුරු හරි කුකුල් මස් කන්න ආසයි කියලා. එතකොට එතකොට එයා කුකුල් මස් අරගෙන කනවා වෙන જાති බෙදා ගන්න අවස්ථාව තියෙනකොට එයා කුකුල් මස්මයි ගන්න. එතකොට ඒක වෙන්න පුළුවන් එයාගේ කාම තණ්හාව. අපි හිතමු එතකොට භව තණ්හා කියලා මම තේරුම් අරගෙන හිටියේ. එතකොට දැන් අර සමහර අය අත් දෙකෙන්ම කුකුල් අඬු දෙකක් අරන් කනවා වගේ අවස්ථා ඉවර වෙයි කියලා හිතනවනම් තව තව බෙදා ගන්න එක ඒක තමයි කියලා භව තණ්හාව. නෑ එහෙම නෙමෙයි. එතන පළවෙනි කාරණේ හරි කාම තණ්හා හරි භව තණ්හා කියන්නේ දැන් මේ මේ ආස්වාදය විඳින්න නම් මම ජීවත් වෙන්න ඕනනේ පවතින්න ඕනනේ දැන් අපි හිතමු මම මැරුණොත් මට මේ ඉන්ද්‍රිය පිනවීම එතනින් එහාට කරගන්න විදිහක් නැහැ ඒ නිසා මම ජීවත් වෙන්න ඕන පවතින්න ඕන මම මැරෙන්න අකමැති ඒ ඇයිද මැරෙන්න අකමැති ජීවත් වෙන නිසා මොකටද ජීවත් වෙන්නේ ඒ මං කැමති දේවල් විඳින්න එතකොට මම කැමති දේවල් විඳින්න කැමති බව කාම තණ්හාව ඒවා විදීමේ ආස්වාදය ලබන්න නම් පවතින්නට ඕන. අන්න පැවැත්මේ කැමැත්ත තමයි භවතණ්හා. ඉස්සරහ මම හිතරු හිතන් හිට විභව තණ්හා කියන්නේ වැඩි වැඩියෙන් කුකුල් මස් පූජා කරලා ප්‍රාර්ථනා කරන ඊළඟ භවයන්ෙත් ලැබෙන්න කියලා. එහෙම එකක් නෙමෙයිද හඳුරන්නේ. ඒක නෙවෙයි. එතන තියෙන්නේ කාම තණ්හා තමයි. අතන විභව තණ්හා කියලා කියන්නේ දැන් ආයෙ මට හම්බ වෙන්නේ දැන් අර ජූජක බමුණ ගැන හිතන්නකො ජූජකයට වෙච්ච වැඩේ බඩ පැලෙනකන් කාලා මැරුණේ. ඒතර ඒ මොකද ඒ වගේ මිනිස්සුයෙකුට රාජභෝජනයක් කියන එක ජීවිතේට ලැබෙන දෙයක් නෙමෙයි. දැන් මේ ලැබුණා. ආයෙ කවදාවත් ලැබෙන්නේ නැහැ කියලාත් දන්නවා. මීට කලින් ලැබිලා නැහැ කියලාත් දන්නවා. ඒ නිසා දැන් නැවත මට ලැබෙන්නේ මේ ලැබිච්ච අවස්ථාවේ උපරිමයෙන් මම මේක භුක්ති විඳිනවා. ඒතකොට මේ මිනිස්සයාගේ ආමාශය ප්‍රමාණයවත් හිතා ගන්න බැරි වුණා. ඒකෙන්ම විනාශ වුණා. ඒ ඇති වෙන්නේ විභව තණ්හාව. ආය ලැබෙන්න දැන් ඕක මේ ධර්ම ග්‍රන්ථවල පැහැදිලි කරන්නේ විභව තණ්හාව ඇති වෙන අය කල්පනා කරනවා කියලා යාවජ්ජීවං සුඛං ජීවේ ත්‍රිණං කත්වා ග්‍රතම් පිවේ. භස්මී කෘතස්ය දේහස්ය පුනරාගමනං කෘතං. මේ ශරීරය පුරුස්සලා අලු කළාට පස්සේ මේක ආයේ උපදින්නේ නැහැ ආයේ එන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙන තාක්කල් සැපෙන් ඉන්න ණයට අරගෙන හරි ගිතෙල් කාලා සුවසේ ඉන්න. මොකද ආය භවයක් නැති නිසා. එතකොට ඉබඳු පුද්ගලයන් ණය වෙනවද සදාචාරයේද හොරකම් කරනවද කාමමිත්‍යාචාරය ඒව ඔහුට අදාළ නැහැ. ඒ ඕන පව්කමක් කරන්න පෙළඹෙනවා. ඇයි ආය මරණින් මතු ජීවිතයක් නැහැ කියන අදහසක්. එතකොට මොන පාප කර්මයක් කරලා හරි Tamanට ඕන දේ Tamanට අවශ්‍ය සැපේ සතුට ලබා ගන්න. දැන් ওই ගොඩාක් බටහිර ලෝකයට ඔය ප්‍රශ්නේ අදටත් තියෙනවා. ඒගොල්ලෝ සැපය සහ සතුට ලබා ගන්න. ඒගොල්ලෝ ඊළඟ භවයක් ගැන කතාවක් නෑ. මේ ජීවිතේ කාලා ඇඳලා සන්තෝෂෙන් කය සුවපත්ව තියාගෙන හිත සතුටින් ජීවත් වුණොත් ඇතිවත්. ඉතින් අද මේ ආසියාතික බෞද්ධ රටවලට පවා මේ ආකල්ප දැන් ආක්‍රමණය වෙමින් පවතිනවා. දැන් කතෝලික ආදී ආගම්වල තරම් පැහැදිලි පදනමක් නැති බව දකිනකොට ඒ අය ආගමෙන් ඉවත් වෙනවා නිරාගමික වෙනවා එතකොට ඒ රැල්ලත් එක්කලා ගිහිල්ලා මෙච්චර වටිනා බුදුදහමක් තියෙන ඇසුරු කරන අය සමහරට නිරාගමික සංකල්ප වලට පෙළඹෙන්න උත්සාහ කරනවා ආගමක් ඕනේ වගේ අදහස. එතකොට ඒ තියෙන්නේ අර අනුකරණය කිරීම. ඉතින් වගේ ඊළඟ භවයක් නැහැ කියන අදහස. එහෙම නැත්නම් නැවත මට මේ අවස්ථාව ලැබෙන්නේ දැන් ගොඩාක් වෙලාවට තරුණ තරුණියෝ විතරක් නෙමේ වයසක අය පවා කාම මිත්‍යාචාරයට පෙළඹෙන්න. වැරදි කාම සේවනයේ, වැරදි කාම අපරාධ වලට පෙළඹෙන්න විභව තණ්හාව හේතුවක් වෙනවා. මොකද එයාට යම්කිසි හුදකලා අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒගොල්ලෝ කල්පනා කරනවා ආයේ මේ වගේ අවස්ථාවක් ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අපරාධ මේක අතහරින්නේ. වගේ එතකොට පින්පව් හොඳ නරක සදාචාරයේ දුරාචාරයේ මේකෙන් වෙන්න තියෙන අපවාදයේ හිරේ විලංගුවේ වෙන මේ මොකක්වත් අදාළ නැ අතන්ට පෙළඹෙන. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම ඒ කියන්නේ අපි මම ඉස්සෙල්ලා අහලා තිබුණේ විභව තණ්හා කියලා කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් අපි වගේ වෙන භවයක් තියෙනවා කියලා හිතන කට්ටිය වැඩිපුර මුහුණ දෙන්න තත්වයක් කියලා. එහෙම එහෙම නෙමෙයි නේද? එහෙනම් ගොඩාක් වැරදි විදිහට අර්ථකථනය කරනවා සමාජීය කාරණා. ඒකයි අපිට ඕන විදිහට අර්ථකථනය කරනවා. නමුත් දහම් පොතපතේ තියෙන්නේ මේ ඊළඟට ආත්මයක් නැහැ. එතකොට ආත්මයක් නැහැ කියලා හිතනවා වගේම ආත්මයක් කියන්නේ ඊළඟට නැවතයි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට ඒක ආත්මය සම්බන්ධව ඇති වුණොත් වඩා තදින් ඇති වෙනවා. සිද්ධියක් සම්බන්ධව ඇති වුණොත් නැවතේ සිද්ධිය Tamanට අත්විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ ඒක තමයි විභව. ඒ අවස්ථාවත් එක්ක තමයි අර පවතින தත්වය ගැන නිකන් මොහොත ස්වභාවයක් ඇති වෙන්නේ. තණ්හාව එක්තරා ස්වરૂපයක්. බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි.